හැමදිනාටම තෙරුවන් සරණයි පින්තුනි අපි අද මේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ විභංග වර්ගයේ බද්දේ කරත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍ර අහලා ඇති මේ පින්තුන් මේ සූත්‍රයත් මම පළවෙනි වතාවට දේශනා කරන්නට යෙදෙන්නේ. බද්දේ කරත්ත සූත්‍රය ලස්සන සූත්‍රයක් අපි ඒ සූත්‍රය ගැන චුට්ටක් විග්‍රහ කරගත්තොත් බද්දේ කරත්ත කියන එකේ අර්ථය තමයි පින්නතුනි බද්ද කියන්නේ සුන්දර බද්ද කියන්නේ සුන්දර ඒ කියන්නේ හුදකලාව රත්ත කියන්නේ ඇලුන සුන්දර හුදකලාවේ ඇලුන කියන එක තමයි කියේ අර්ථය මේ වචනේ පින්නදෙන බුදු පියාණන් වහන්සේගේ වචනයක් නෙමෙයි. මම ඒක ඔබට මුලදී කිව්වේ මේ බුද්ධ දේශනාවේ වචන බුදු පියාණන්සේ මවපු වචන නෙමෙයි. ඒතකොට මේ වචනයත් බද්දේ කරත් කියන්නේ බුදු පියාණන්සේ වචනයක් නෙමෙයි. එදායි මගදී දේශයේ අය භාවිතා කරපු වචනයක්. හැබැයි බුදු පියාණන්සේ මේ වචනේ මුල් කරගෙන ඒ සමාජයේ ඒ වචනයට ලැබෙන අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්මයකින් තමයි මේ වචනය නිර්වචනය කරන්නේ. සමාජයේ භාවිතා කරපු වචනයක් වුණාට ඒ සමාජයේ භාවිතා කරපු අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්ම ස්වභාවයක් එක්ක තමයි බුදු පියාණන්සේ වචනේ නිර්වචනය කරන්නේ. එතකොට මේ බද්ධී කරත්ත කියන නිර්වචනය අර්ථ දක්වන සූත්‍රයේදී අපිට හම්බ වෙන්න ඕනේ සුන්දර හුදකලාවේ යලුන තමාද ධර්මයේක බුදු පියාණන් වහන්සේවද? අපිට මේ බද්ධේ කරත්තකෙන් නිර්වචනයක අර්ථ දක්වන සූත්‍රයේ ඒ විග්‍රහය ඇහුනම අපිට හම්බ වෙන්න ඕනේ සුන්දර හුදකලාවේ ඇලුන තමාද නැත්නම් බුදු පියන් වහන්සේද ධර්මයේ එක්ක බුදු පියන් වහන්සේවනේ ආ එහෙනම් අවධානයෙන් අහන්නේදී ඔන්න ඒව මේ සුතන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියන් වහන්සේගෙන් අහපු ඒ කාරණාව ඒ විදිහටම විග්‍රහ කරනවා. ඒකන් සමයම් භගවා සාවස්ත්‍යම් විහෙරති ජේතවනි අනාථ පින්ඩිකස් ආරාමේ තත්කෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චසෝසුම් භගවා හේතදෝච එවනකොට බුදු පියාණන් වහන්සේ සවැත්නුවර ජේතවන ආරාමයේ වැඩ වාසය කරන කාලේ බද්දේ කරත්තසෝ භික්කවේ උද්දේශන්ත විභංගන්ත දේසිස්සාමි තංසුනාත සාදුකම් මනසිකරවත වාසිස්සාමිති. ඒ විලාවේ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් කියලා භික්ෂුන් නාමතලා භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවෙදන් දුන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි මම නුඹලාට බද්ධේ කරත් උද්දේශයත් විභංගයක් දේශනා කරනවා. මන්න බලාට බද්දේ කරත්ත ಉದ್ದೇಶයත් විභංගයක් දේශනා කරනවා. ಉದ್ದೇಶය කියන්නේ මොකද්ද පින්නතුනි? මූලික කාරණාව. මූලික කාරණාව විභංගයක් විභංගය කියන්නේ වෙන විදිය. එතකොට බද්දේ කරත්තේ සුන්දර හුදකලාව තුළ ඒ කෘත්‍යය තුළ මූලික කාරණාවත් වෙන විදියක් දේශනා කරනවා කියනවා කියලා කියනවා. එතකොට ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. දැන් අපිට විධාන විභංග අපි පටලව ගන්නවනේ. මෙතන කරන්න දෙයක් නෙමෙයි විග්‍රහ කරන්නේ. දැන් අපිට දැන් එන්නේ මේ සොඳුරු හුදකලාවේ කෙනෙක් වාසය කරන්න මොකද කරන්න ඕනි කියලා. නේ? බලන්න හිතලා සුඳුරු හුදකලාවේ කෙනෙක් වාසය කරන්නේ මොකද කරන්න ඕනේ කියලා. අපි සුඛීයත්වයේ තර කරගන්න මොනව හරි කරන්නම තමයි හදන්නේ. මෙතන දකින්න මේ බද්දේ කරත් එකේ නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියලා. බන්දේ කරත්තකේ නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියන කාරණාව තමයි අපි යෝනිසෝමනසික අනුත්පාදනය තුළ විතක්ෂණයේ දෙන්නේ. එවම් බදන්තේති කෝතේ බික්ඛු භගවතා පච්චස්සෝසුම් භගවා ඒතු දෝච. ඔන්න දැන් භාගතුන සිසුන් දරුද කලාව වැලීම ගැන විග්‍රහ කරනවා. අතීතං නාන්වාගමේය නප්පටිකං කේ අනාගතං යදතීතං පහේනං තං අපච්චං තනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මා තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකුප්පං තං විද්ධාමනු භූමේ අජ්ජේව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා එවං විහාරින් ආතාපින් අහෝරත්තම මතන්දිතං තං වේ බද්දේ කරත්තෝති සන්තෝ අවික්කතේ මුනීති අන්න බුදු පියාණන් වහන්සේ සුන්දර උදකලාව ඇලීම වාසයේ ඇලීම විග්‍රහ කරා. ඔබ අහලා ඇති මේක ඊට කලින් අපි බලමු ඒ බුදු පියාණන් වහන්සේ මොකද්ද මෙතන කියන්නේ කියලා. අතීතං අනාගමේ නප්පටිකං කිය අනාගත පච්චුප්පන්නං චියෝ ධම්ම තත්ත තත්ත විපස්සී. මෙහෙම කාරණාවක් අද අපි දන්නව නේද? අපි කොහොමද මේක දන්නේ? අතීතං නානාගමී. ඒ කියන්නේ මොකද්ද? අතීතයට යන්න එපා. එහෙමද? නප්පටිකංකේ අනාගතං. අනාගතයට යන්න එපා. පච්චුප්පන්නං චෝදම තත්ත තත්ත විපස්සති. වර්තමානයේ දකින්න ඕනේ. ඒ කරුණක්ද අපි දන්නේ. ඒ කරුණ දන්න ඒ කරුණ තුල නම් ওই ගාථාව තුල ඒ කරුණ තුල නම් ඔබ ඉන්නේ. මම ඔබෙන් අහනවා. කවුද ඔක කිව්වේ? අතීතයට යන්න එපා, අනාගතේ සිහි කරන්න එපා, වර්තමානයේ දකින්න ඕනේ. කවුද ඔබට ඕක කිව්වේ? අද පින්විතන බුදු පියාණන්සේ ධර්මයේ දේශනා කර මගදී භාෂාවේ වචනවල සිංහල අර්ථය Tamanට ගැළපෙන විදිහට දැනගත්තම, ගැළපෙන විදිහට දාගත්තම ඒක තමයි ධර්මය කියලා හිතාගෙන ඉන්නේ. දැන් මගදී දේශයේ අයට ඕක ප්‍රශ්නයක්ද? මගේ දේශයට අය භාෂාවේ ප්‍රශ්නේ නැහැ. ඒ භාෂාව එයාලගේ ව්‍යවහාර භාෂාවනේ. දැන් එයාලට තියෙන එයාලගේ භාෂාවෙන් බුදු පියාණන් වහන්සේ කියපු එකේ අර්ථයේ ධර්මයේ හොයන්න විතරයි නේද? එතකොට වෙන්නේ ධර්මයේ කෘත්‍යය නේද? දැන් අපි අද ඒ මගදී භාෂාවේ වචන සිංහල සිංහලට පෙරලගෙන ඒක ධර්මයේ කියලා අරන් මොනවද කරන්න දඟලනවා දඟලිලා ඒක ඉතින් දඟලිල්ලක්ම විතරයි. පින්නතුනි මෙතන බුදු පියාණන්සේ කරන්න දෙයක් නෙමෙයි කියන්නේ. විධානයක් නෙමෙයි ක්‍රියාවක් පෙන්වන්නේ. විධානයක් නෙමෙයි බුදු පියාණන්සේ ක්‍රියාවක් පෙන්වන්නේ. අතීතං නාන්වාගමේය. අතීතය අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. දැන් අපි අපි කියන්නේ අතීතය අනුව යන්න එපා කියලා. එහෙම එකක් නෙමෙයි බුදු පියාණන්සේ කියන්නේ. අතීතං නාන්නාගමේය. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං. නප්පටි පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. අනාගතයට යන්නේ නෙවෙයි අනාගතේ හිතන්නේ නෙවෙයි. පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. යද තීතම් පහිනන්තං. යමක් අතීතයේද ඒක ප්‍රහාණයි. යමක් අතීතයේද ඒක ප්‍රහාණයි. අපච්චන්ත අනාගතං. අපච්චන්ත ඇවිල්ලා නැහැ අනාගතය. අපච්චන්ත අනාගතං. අන ඇවිල්ලා නැහැ අනාගතය. දැන් අතීතයට යන්න එපා කියලාද? අනාගතයට යන්න එපා හිතන්න එපා කියලාද? කරන්න නෙමෙයි මේ. ක්‍රියාවක් වෙන විදිහ කියන්නේ. කරන්න නම් බුදු පියාණන්සි කියන සික්කිතබ්බන් කියලා. සූත්‍රවල කතා කරන්නේ කරන්න නම් බුදු පියාණන්සි කියන සික්කිතබ්බන් කියලා. එහෙම කියන්නේ නැහැනේ. ඒතකොට ඒක විධානයක්. මේ විධානයක් නෙමෙයි දෙන්නේ. අතීතං මාන්වාගමේ. අතීතය අනුව යන්නේ නැහැ. අපි අතීතය අනුව යන්න එපා කියලා. එහෙනම් බුදු පියාණන් කියන්න ඕනේ අතීතං මාන්වාගමේ. අතීතය අනුව යන්න එපා. එහෙනම් මාන්වාගමේ කියන්නේ තිබ්බනේ. බුදු පියාණන් එහෙම කියන්නේ අතීතං මාන්වාගමේ. අනාගතයට යන්න එපා කියනවනම් මා මා අපටිකං කියන අනාගතං කියලා. එහෙම කියන්න තියෙනවා. එහෙම කිව්වේ නෑ. අතීතය යනුව යන්නේ නැහැ. අතීත යනුව ගමන් කරන්නේ නැහැ. අනාගතේ බලාපොරොත්තු නැහැ. අතීතේ ප්‍රහාණයි. අනාගතේ ඇවිල්ලා නැහැ. ඔන්න ඊළඟ බුදු කියනවා සිරිකා කරනවා. පච්චුප්පන්නංච යෝ ධම්මා. ප්‍රත්‍යයෙන් නිපදුන යෝ ධම්මං ධර්ම. තත්ත තත්ත විපස්සති. ඒ එතන විපස්සති විශේෂයෙන් දකිනවා. කල්පනාවක් නෙමෙයි. හිතන හිතනව නෙමෙයි. විශේෂයෙන් දකිනවා. තත්ත තත්ත විපස්සති. ඒතන විපස්සති විශේෂයෙන් දකිනවා. ඒතකොට පච්චුප්පන්නං චෝ ධම්ම ප්‍රත්‍යයෙන් උප්පන්න ධර්ම ඒතන විශේෂයෙන් දකිනවා. දැන් මේ සුන්දර හුදකලාවේ ඇලීම ගැන කියන්නේ. මේ කරන්න දෙයක් නෙමෙයි ඈ. ආයෙ අපිට අමතක කරලා කරන්න යනවනේ ඔක. ආයෙ මොකක් හරි කරන්න තාමන් කොහොමද විශේෂයෙන් දකින්නේ? ඒකයි මම කිව්වේ අවධානයෙන් අහන්න මේක කෙනෙක් කරන එකක් නෙවෙයි මට කරන්න තියෙන එකක් නෙවෙයි සුන්දර උදකලාවේ ඇලීමක් ගැන මිස සුන්දර උදකලාවේ නොඇලීමක් ගැන නෙවෙයි බුදු පෙන්වසි කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද දැන් පච්චුප්පන්නං කියව ධම්ම කරන්නේ කියලා. එහෙම විශේෂයෙන් දකින්නකොට මොකද වෙන්නේ? අසංහීරම් ලං වෙන්නේ නැහැ. ඇදීලා යන්නේ අසංහීරම්. අසංහීරම් කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් උප්පන් ධර්මයේ ඒතන විශේෂයෙන් දකිනකොට අසංහීරං ලං වෙන්නේ ඇදීලා යන්නේ අසංකුප්පං ඒ කියන්නේ විසිරෙන්නේ වෙනස් වෙන්නේ වගේ වෙනස් වෙන්නේ නැහැ සංනිද්දාමනුභූමේ අන්න නුවණ තියෙන ඒ හික්මන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය සංනිද්දාමනුභූමේ ඒ නුවණ තියෙන හික්මන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය දැන් කරන මොකක් කිව්වද දැන් මේ වර්තමාන මේ මොහොත දකින්නවත් නෙමෙයි ඈ. අද අපිට වර්තමානය කියලා කාලාත්‍රයකුත් තියෙනවා. මේ මොහොත කියලා නිමිත්තකුත් තියෙනවා. පින්නතුනේ මේ ධර්මයේ නුවණ එක්ක හික්මීම තුළ ඔය කාරණා යෙදෙන්නේ නැහැ. බලෙන් කරන එකක් නෙමෙයි මේක. විපස්සදි පච්චුප්පන්නං චෝ ධම්මා තුළ සිදුවීම. මොකද්ද? සොඳුරු හුදකලාවේ ඇලීම. පච්චුප්පන්නං චෝ ධම්මා තුල සිදුවීම මොකද්ද? සොඳුරෝදකලා වැළීම. මොකක් මූලික කරගෙනද? අජ්ජේව තිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. ලස්සන කාරණාව. අදම වීරිය කරන්න මරණය හෙට ළඟා වෙයිද දන්නේ නැහැ. අපිට එහෙම තියෙනවද? අපි එහෙම හිතනවද? නෑනේ. අපි එහෙම දැන් මේ මැරෙන්නේ නැහැ නේද? නහේනෝ සංගරන්තේන මහා මහා සේනේන මච්චුනා. මේ මරණය ගේන මාර සේනායක පොරොන්දු ඇති කරගෙන නැහැ. නේ? මාර සේනායක පොරොන්දු ඇති කරගෙන නැහැ නේ? මේ දවසට එන්නේ මෙහෙමයි කියලා. ඒවන් විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දිතං මෙන්න මේ විදිහට කෙලෙස් මඩලන වීර්යෙන් දිවාරෑ දෙකේම වාසය කිරීම තන්වේ බද්දේ තන්වේ බද්දේ කරත්තෝති සම්තෝ අවික්කතෝ මුනීති ඒක සුන්දර බුදකලාවේ වාසය කිරීම කියලා සාන්ත මුනිවරයා බය කියන භාග්‍යතුන් වහන්සේ කියනවා ඒකයි සුන්දර බුදකලාවේ වාසය කිරීම කියලා කියනවා. ඔන්න ඕක තමයි බද්දේ කරත්ත සූත්‍රයේ ಉದ್ದೇಶය. මේක තමයි ಉದ್ದೇಶය. ඔන්න දැන් එතකොට හොඳට අහන්න බුදු පියාණන් මේ කතා කරන්නේ සොඳුරෝදකලාවේ ඇලෙන්නේ නැති විදිහ නෙමේ සොඳුරෝදකලාවේ ඇලෙන විදිහ. දැන් අපි ඇලෙන්නේ නැතුව ඉන්නනේ හදන්නේ. නේ? අපි ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ ඇලෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි ඇලෙන විදිය. කවුද? මමද? මම නම් ඉතින් සොඳුරුද්දකලාවේ සොඳුරුද්දකලාවේ මම ඇලිලානේ. මම ඇලෙන්නේ නැහැ කියලා ඇලිලානේ. මම ඇල්ලන්නේ එහෙනම් ඇලෙන්නේ නැතුව ඉන්නද ඕනේ ඇලෙන්නේ නැතුව ඉන්නද ඕනේ එහෙනම් මොකද මේක ඇහෙනකොට වෙන්න ඕනේ මේ කරුණ තුලට යොමු වෙන මේ බුද්ධියට යොමු වෙන යෝනිසෝමනසිකාරයනේ ඕක අපිට අමතක වෙනෝනේ නේද එතකොට අතීතං නා අන්වාගමී නප්පටිකං කියනාගතං අතීතය යනු යන්නේ නැහැ අනාගතේ බලාපොරොත්තු නැහැ. කතන්ත වික්කවේ අතීතං අන්වාගමී. දැන් පින්නතුනි මේ පෙන්වන්නේ සිදුවන්නක්ද සිදු නොවන්නක්ද? මේ පෙන්වන්නේ සිදුවන්නක්ද සිදු නොවන්නක්ද? අතීතය යනු යන්නේ නැහැ. ඒක සිදුවන්නක් නේ අතීතය යන යන්නේ නැහැ කියන මං කරන දේද සිදුවන සිදු. එතකොට සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම සිදු වෙන විදිය කතා කරන්න ඕනේද නැද්ද? සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම කතා කරන්න ඕනේ ඕනේද නැද්ද? නැත්තම් කොහොමද සිදුවන්න කතා කරන්නේ? සිදුවන්න කතා කරන්න බෑ. බෑනේ. දැන් ලියනවා කතා නොකර කොහොමද නොලියනවා කියන එක කතා කරන්නේ. ලියනවා කියන එක දැනගෙන හිටියොත් නේද ලියන්නේ නැහැ කියන එක කතා කරන්න පුළුවන්. එහෙනම් සිදු වෙන විදිය දැනගත්තොත් නේද සිදු නොවීම දැනගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අපි අද පින්නතුනේ සිදු වෙන සිදු වෙන විදිය අතහැරලා සිදු නොවන විදිය බලෙන් ගන්න යනවා. බලන්න වෙනස බුදු කෙනෙක් දැන් මේ පරයය පෙන්වන්නේ මොකද්ද? සිදු වන්නත් පැහැදිලි කරන සිදු නොවීම සිදු වෙන විදිය කතා කරනවා. අපි සිදු වෙන විදිය අතහැරලා සිදු නොවන විදිය බලෙන් ගන්න යනවා. සිදු වෙන විදිය නොදකින්න තාක්කල් සිදු නොවන විදිය කියන කාරණාව වෙනවද? නෑනේ. අපි අද සිදු වන්න අතහැරලා සිදු නොවීම සිදු කරගන්න හදනවා. සිදුවීම නැහැ කියන එකයි පින්නතුනි සිදු නොවීම කියන්නේ. සිදුවීම නැහැ කියන එකයි සිදු සිදු නොවීම කියන්නේ. කෘත්‍ය නැහැ කියන එකයි සිදු නොවීම කියන්නේ. මා ආකාර පරිවිතක් කරන්නද කිව්වේ පාද. මා ආකාර පරිවිතක් කරන්නද බුදු පැනස කිව්වේ පාද. එපා කියන්නේ ආ එහෙනම් ගලපන් ලිපා මේ කියන එක මගේ දෘෂ්ටියට තෝරගන්න හදන්නත් එපා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස දැන් බලන්න යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ යාට? අයෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ වෙන්නේ නැත්නම් කෙනෙකුට මොකද්ද වෙන්නේ? අයෝනිසෝනේ. එතකොට සිදු වෙන්නේ මොකද්ද? දැන් අයෝනිසෝනේ. දැන් සිදු වෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය නැත්නම් අයෝනිසෝනේ. සිදු නොවෙන්නේ මොකද්ද එතකොට? යෝනිසෝනේ. අපි දැන් කරන්න හදන්නේ මොකද්ද? සිදු වීම අතහැරලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි හදන්නේ සිදු වීම මොකද්ද? අයෝනිසෝ මනසිකාරනේ. සිදු නොවීම මොකද්ද? යෝනිසෝ මනසිකාරනේ. අපිට ඕනේ සිදු වීම වූ අයෝනිසෝ මනසිකාරය අතහැරලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි බලන්නේ නැද්ද කියලා. අපි හරි කැමති සක්කාය දිට්ඨිය තහවුරු කරගන්න. නේ? සක්කාය දිට්ඨිය ළඟගෙන සුඛියත්තේ රිංග රිංග ගන්නමයි හදන්නේ. එළියට ගන්න හැදුවට ආයේ බුදුවරු බණ කිව්වත් රිංගලා läග ගන්නවා läග ගන්නලා ආයෙ ගන්න නෙමෙයි ඇදලවත්. ඇයි සිදු නොවීම සිදු කරගන්නනේ හදන්නේ? සිදුවීම අයෝනිසෝ මනසිකාර ඒක ඇතන සිදුවීම සිදු සිදු නොවීම සිදු කරගන්නද නැද්ද යෝනිසෝ මනසිකාරේ පාද එපාද යෝනිසෝ මනසිකාරේ ඕන්නේ ඒකනේ ඔක සිදු වෙන එකත් සිදු නොවන එකක්ද දැන් සිදු වෙනවද වෙනව නම් ඕන්නේ දැන් වෙන්නේ නැති එකනේ සිදු නොවීමම නෙමෙයිද සිදු කරගන්න හදන්නේ සිදු සිදු වීම සිදු වෙන්නේ මොකද්ද? අනිස සිදුවීම සිදු නොවීමයි සිදුවීම. ditthiya suppati vidda දැන් පින්නතුනේ මේ සොඳුරු දෙකලාවේ ඇලීමේ ಉದ್ದೇಶයේ මූලික කෘත්‍යය මොකද්ද? සොඳුරු දෙකලාවේ ඇලීමේ ಉದ್ದೇಶයේ මූලික කෘත්‍යය පච්චුප්පන්නං චයෝ ධම්ම තත්ත තත්ත විපස්සති. එතකොට ඒ තමයි සොඳුරු දෙකලාවේ ඇලීම. එතකොට ඒ කාරණාව එකයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. නේද? ඒ කාරණාව එක්කයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. ඔන්න කතන්ත වික්කේ අතීතං අන්වාගමේති. ඒවන් රූපෝ අහෝසි අතීත මද්දානන්ති තත්තනං තත්තනද්දී සමන්වනේති. ඒවන් වේද ඒවන් ඒවන් වේදනෝ අහෝසින් අතීත මද්දානන්ති තත්තනන්දී සමන්වනේති. ඔන්න පින්නතනේ එවං රූපෝ අහෝසි. දැන් මේ සිදුවීම මොකද්ද දැන්? සිදුවීම කතා. මොකද සිදු නොවීම කියන කාරණාව දකින්න සිදුවීම කතා කරන්න ඕනේ. දැන් මේ කතා කරන්නේ සිදුවීම. ඒතකොට සොඳුරුවේදකලා ඇලිමේ කෘත්‍යය තුළ අතීතං නාන්නාගමේ කියන කෘත්‍යය සිදු නොවීමක් එක්කනේ. එතකොට ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව දැනගන්න ඒක වෙන තැනට චින්තනය සකස් කරගන්න අපි සිදුවීම දැනගෙන ඉන්න ඕනේද නැද්ද දැනගෙන දැන් මේ කතා කරන්නේ සිදුවීම එතකොට පින්නතනේ බුදු වෙනස කන්ද විග්‍රහ කරන්නේ කොහොමද අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර හීන ප්‍රණීත දුරළඟ සියුම් ගොරෝසු පැනවීමක් නේද කන්ද කියන්නේ මේ කාරණා ටික පැනවීම නේද කන්ද කියන්නේ එතකොට අතීත කියනකොට කන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ අතීත අනාගත වර්තමාන ඒනේ 11 ආකාරයේ. ඒතර අතීත කියන කන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ. ඒතකොට අතීත කියනකොට කන්දද නැද්ද? කන්ද පැනවීමනේ. කන්ද කන්ද පැනවීමෙන් අතීතයේ රුප්පණයක් වේද? මොකද කන්ද පැනවීමෙන් අතීතයේ රුප්පණයක් වේද? එතකොට රුප්පණ කියනකොට දැන් එහෙම රූපණ දැන් අතීතයේ පැනවීමෙන් රූපණයක් වේද කියනකොට තථාභූත වෙලාද රූපටි කියන වර්තමාන ක්‍රියාවට තථාභූත කතා කරන්න බෑනේ රූපටි කියලා කතා කරන තැනම තථාභූත කතා කරන්න පුළුවන් හොඳට හිතන්න වර්තමානයේ රූපපති කියලා යෙදීම පැනවීම කතා කරනකොට තථාගත කතා තථාගතන කතා කරන්න පුළුවන්. ඇයි බැරි? ඉතින් වර්තමාන කියනකොටත් කන්දනේ. එතකොට අතීතයේ රූපේ අහෝසි. හැබැයි තත්ත නන්දේ සමන්වන සමන්නානේති. දැන් මේ සිදුවීම තත්තනන්දි සමන්වානේති මේ සිදුවීම. අතීතයේ අහෝසි රූපේ එක්ක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. අතීතයේ අහෝසි රූපය එක්ක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. ඒ කියන්නේ තණ්හාවෙන් පිහිටන මේ සිදුවීම ආය මතක් කරනවා. ඒ වගේම අතීතයේ අහෝසි විඳීම් ඇතිවීම. අතීතයේ අහෝසි විඳීම් ඇතිවීම. ඒ අතීත විඳීම් නැති විඳීම් නම් විඳීම් එක නන්දියෙන් යනවා. තණ්හාවෙන් ඒ තුල ගමන් කරනවා. ඒ වගේම අතීතයේ මෙවැනි සංඥා ඇතිවීම. ඒ අතීත සංඥාවේ නන්දියෙන් යනවා. ඒ වගේම අතීතයේ සංකාර හොසී එක. ඒ සංකාරෙහි තණ්හාවේ යනවා. පැවැත්මෙන් යනවා. ඒ වගේම මේ අතීතයේ මෙබඳු අහෝසි විඥාන එක්ක ඒ දැන ගැනීම එක්ක ඒ අතීත විඥානෙහි නන්දියෙන් යනවා. පැවැත්ම එක්ක යනවා. එතකොට මේ මොකද්ද? අතීත කන්ද පැනවීම තුළ ගමන් කිරීමක් නේ. ගමන් කිරීම. එතකොට දැන් මේ කියන්නේ අතීතේ කෑම බීම මිල මුදල් ගේ දොර බඩු මුට්ටු ආදී භෞතික දේක තෘෂ්ණාවෙන් ඇදිලා යාමක්ද? නෑ. සත්වපුද්ගල කෙනකෙනා එක්ක අතීත දුව පුතා බිරිඳ නෑයෝ අම්මා තාත්තා මේ පුද්ගල තෘෂ්ණාවෙන් නැදිලා යාමක්ද නෑ එහෙනම් මොකද්ද අතීත කන්ද මොනවද අතීත කන්ද එක්කයි මේ කතා කරන්නේ <clears throat> රුප්පණ විඳීම් හඳුනා ගැනීම දැන ගැනීම දැන ගැනීම එක්ක ගමන් කිරීම දැන් මොකද්ද මේ සිදුවීම සිදු වීම. එතකොට මේ බාහිර ලෝකයේ සත්පුද්ගලයාත් එක්ක නෙමෙයි මේ කතා කරන්නේ අතීත කන්ද එක්ක. මෙන්න මේ කාරණා සිදුවීම. ඔන්න ඔය සිදුවීම සිදු නොවීමයි සිදුවීම. ඔය කාරණා සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකක්ද ඒ සිදුවීම? අතීතං නාන්මාගමේය. ඔන්න අතීතය යනෝ යන්නේ නැහැ කියන කාරණාව කාරණාවේ කෘත්‍යය. ඔන්න සොඳුරු කලාව තුළ අතීත සිදුවීම. අතීත සිදුවීම මොකද්ද? සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකද්ද මේ සිදුවීම? අතීතං ආන්මාගමේ. රූපණ විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම එක. අතීත කන්ද එක. පින්නතුනි මේ සක්කාය නිරෝධ නුවණ එක එයා තුල වෙන විදියනේ. මේ කරන දෙයක් නෙමෙයි වෙන විදිය. මේ දකින්නවත් නෙවෙයි වෙන විදිය සිදු වෙන විදිය පින්නතුනේ බුදු පියාණන් ධර්මයේ කියන්නේ පටන් ගන්න තැන ඉඳලම සුඛීයත්ව නිරෝධ ප්‍රතිපදාවක්. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ කියන එක ඒ නුවණ තුළ වෙන විදිය. නන්දිය කියන්නේ ලැබෙන්නේ නන්දිය ලැබෙන්නේ නැහැ. ඒ නුවණ තුළ අන්නේ ඥානයක ධම්මේ ධම්මේ ඥානය තුළ වෙන විදිය. අතීතය යනු යන්නේ නැහැ කියන එක ඔන්න ඔය සිදුවීම. ඒක සක්කාය නිරෝධ නුවණට සිදුවීමක්. අතීත රූපණ විඳීම දැන ගැනීම හඳුනා ගැනීම ලැබීමක් නැහැ. ඔන්න සිදුවීම. අතීතයට මම යන්නේ නැහැ නෙමෙයි. මට ලැබෙන්නේත් නෙමෙයි. මොකද්ද? අතීතං නාන් වාගමේ අතීතය අනුව යන්නේ නැහැ. අපි අතීතයේ සිහි කරන්න එපා. වර්තමානයේ සිහි කරන්න එපා. මේ මොහොත දකින්නලු. ඒක ප්‍රතිපදාව බුදුදහම කොහෙද දන්නේ එහෙම කියලා තියෙන්නේ. අතීතේ නැති වුණා කියලා දකින්න එකක් නෙමෙයි. සොඳුළු හුදකලාම ඇලීම කියන්නේ වෙන විදිහ. නොවන විදිහයි වෙන විදිහ. මොකද නොවන විදිහයි වෙන විදිහ. අපි කරන්න නෙමෙයි දෙන්නේ. ඇහෙන්නෙත් එහෙමනේ නෙමෙයිද අපිට අද ඇවිල්ලා තියෙන්නේ. ආවේ අතීත සංකාර නිරුද්ධයිනේ. ඒව ඒව මතක් වෙද්දී ඒව නිරුද්ධයි. ඒ බව නිතර නිතර මානසිකාර කරන්න. ඒව අතීතේ නේව නිරුද්ධ වෙලා නේ සංකාර නිරුද්ධයිනේ. අනාගතය වලටත් යන්න එපා. පින්නතනේ මේක මේ läග ගන්න නෙමෙයි. ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාව වෙන පහුරක්. මොකක් හරි අල්ලගෙන läගගෙන සංහීර වෙන්න නෙමෙයි. අසංහිර වෙන්න. අපිට මොකක් හරි අල්ලගෙන හටගත්ත නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා හට ගන්නවා නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා ආ ඔන්න දැන් බිලි බිලි යනවා ඕන්න නිරුද්ධ වෙනවා ආ ඔන්න අතීතේ නෑ දැන් වර්තමානේ ආ ඒකත් නිරුද්ධ වෙනවා දැන් ඔහොම දකිනකොට උදේවැය ඊළඟට බයතුපත්තාන යන ඊළඟ බංගාරුපත පින්නතිනි ධර්මයේ පෘතජන වෙලා බුද්ධ දේශනාවේ වචන පෘතජන අර්ථකථනයකින් ධර්මයේ වෙලා දැන් අර ලෝකයේ තුල සුඛියත්තේ නැහැ ධර්මයේ තුල සුඛියත්තේ ලැබෙන්නේ ඒ දැන් ධර්මයට ඇවිල්ලානේ ලෝකයේ තුල සුඛියත්තේ නැහැ දැන් ධර්මයේ තුල සුඛියත්තේ ලැබෙන මොකේද නිකනුත් නෙවෙයි බුදු පියාණන්සේ කියනවා දිට්ටි එක දිට්ටි එක දිට්ටි එක ළඟගෙන පින්නතුනි මේ පංචකාමයේ වෙන වෙන දේවල් වලට ඇලිලා ඉන්න කාරණාව නම් කොහොම හරි කලකිරීමකින් ගැලවෙන්න පුළුවන් කවදා හරි. හැබැයි ධර්මයේ තුල දෘෂ්ටිය läග ගැනීම නම් ආයෙ ගලවන්න නෙවෙයි. ඒ හරි අපරාධයක්. අයි läගගෙන ඉන්න අයට අයි බුදුරු පාලකයට තුන් පාරක්වත් දේශනා කරන්න බැරි ධර්මයක්. ඇයි පින්නත ඊයේ තරම් දෘෂ්ටි වල අල්ලගෙන. ලෝකයේ හැබැයි දැන් ධර්මයේ ගැඹුරු ගැඹුරු වෙලා ඉන්නයි. දැන් ලෝකයේ තුලින් නිදිලා අර දැන් ධර්මයේ තුල läගගෙන. ධර්මයේ කියන්නේ පවුරක් පින්නතුනි. මට උපමාවක් කියනවා අර පලංචි ගේ හදනවා වගේ. ඉතින් ඒ වගේ පින්නතුනි. ඉතින් පලංචියක් හදන්නේ ගේ හදන්නනේ. ගේ හදනකොට පලංචි ගේ හැදුවම පලංචිය ගේ හැදුවම පස්සේ ඇතෑරෙනවද නැද්ද? ඇතෑරෙනවනේ. ඒසර පලංචිය හදන්නේ ගේ හදාගන්නේ එස ගේ හැදුවට ගේ හදන කල්ලි පලංචි. නේ? සාමාන්‍ය පලංචියේ බිත්ති බැඳලා බඩු මුට්ටු තියලා පලංචියට වහලා ගහලා දොර ජනෙල් තියලා පලංචියේ පදින් තියනවද? ඒක නිකන් මෝඩ කතාවක් නේද? ඔන්න ඔයයි තම පින්නතේ අද ධර්මය. ඊතර වෙන්න දුන්නු බුදු පියාණන්සේ ඊතර වෙන්න දුන්නු ප්‍රඥාවත්තන් සායන නුවණක් කාරකමට දුන්නු ධර්මය අරන් ඒකේ läගගෙන අර පලන්තියේ බිත්ති බඳලා දෙවල දෙනෙන් තියලා වහලා ගාලා පලන්ති පදිංචි වෙලා වගේ. ඒක läගගෙන ධර්මී පවුරක් වෙලා නැහැ. ධර්මයේ වාසය කරන නැවක් වෙලා. යෝනිසෝමනසිකාරයක ප්‍රතිපදාවට මඟ වැඩීමට යෝනිසෝ ප්‍රත්‍යේක ප්‍රතිපදාවට මඟ වැඩීම තුල තියෙන දහම් කෘත්‍යය මගේ මානසිකාරයක මගේ හිතලුවකින් තෝරගෙන යමක් කරන්න ගියාම වැඩි. යෝනිසෝ උත්පාදන ප්‍රතිපදාව අහලකටම දාලා. දකින්න විදිය, ඒව නැති කරන විදිය. ඒව කතා කරනවා. අපි අද නේද? අපි අද දකින්න විදිය, විදර්ශනා කරන විදිය, නේ? වඩන විදිය, ඒව කතා කරනවා. ඇයි ඒක පොතේ තියෙනවනේ. ඒක ඉතින් කටපාඩම් කරගෙන අපි විග්‍රහ කරගන්නවා. ඒක විග්‍රහ කරගන්නවා විග්‍රහ කරගැනීමක් ප්‍රඥාවෙන් දකින දේ විතරයි විග්‍රහ කරන්නේ. හැබැයි ප්‍රඥාව ඇති වෙන සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ඒ විතක්ෂණේ ඒ පරිපුච්ඡාවිනීත ඒ අත්තං උපපරික්කති අනුලෝම කන්තියට සමන්නාගත වීම ධම්මනිත්‍යන කන්තියට යෙදීම ප්‍රඥාවට පූර්වංග ගෞණසෝමනසිකාර ප්‍රතිපදාව ඒ මූලික කාරණා ඒවා තමයි අරලා දකින්න විදිය වඩන විදිය, බලන විදිය, දර්ශනේ කෝණය අපි එතන අපි එතන තමයි. අපි මේවා සියල්ල අතහැරලා උඩින් පයින්න හදන්නේ. ඒව නැතුව ප්‍රඥාවට ප්‍රඥාවට උඩින් පයින්න හදන්නේ. සොඳුරුද කලාව කියන්නේ මොකද්ද කියලාවත් හම්බ වෙන්නේ නැහැ. සුඛියත් ඔහුල හුදකලා යැලෙන වැඩපිළිවෙල වැඩපිළිවෙල සක්කාය නිරෝධ තහවුරු කරගන්නවා. බුදු කියන ධර්මයේ තුල සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ සොඳුරු හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙල තුල සුඛියත් හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙලක් කරගෙන ඒක තහවුරු කරගෙන. යෝනිසෝ ප්‍රත්‍ය දහම අහලා නැහැ. ඒ දහම දන්නේ නැහැ. ඉතින් ආයේ කොහෙ මඟ වැදින්නත් දැන් එතකොට අතීතං අන්වාගමේ කියනකොට මොකද්ද? ඉස්මතුනේ සුඛියත්ව නිරෝධ විග්‍රහයක්නේ. සුඛියත්ව නිරෝධ විග්‍රහය ලැබුණද? හම්බ වුණාද? යෙදෙන්නේ නැහනේ. හැබැයි විතක්ෂණය කරන දෙයක් නැද්ද? හැබැයි ලැබිලද මොකකින් හරි? ලැබෙන්නේ නැහැ. සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නේ. සුඛියතනේ නිරෝධ ප්‍රතිපදාවනේ. ඒක ඒ කරුණ තුලම තියෙනව නේද? සුඛියත නිරෝධය කියන කාරණාව. තිබුණ සුඛියත්යක්ද? අපිට නම් අපිට අතීතයක් තිබුණා ඒකට නන්දිය වෙන්නේ ඒකට මං ඇලින්නේ ඒක මං ගන්නෙ නෑ. අපිට ඒක නෙවෙයි අතීතය තුල විග්‍රහය. මං අතීතයට යන්නේ නැත්තම් මං අතීතයට ඇලෙන්නේ නැත්තම් මට අතීතේ අතීතේ නන්දි වෙන්නේ නෑ. ඉතින් ඒකට ඇලෙන්නේ අතාරිනවා කියන්නේම රූපණ විදීම් දැන ගැනීම හඳුනා ගැනීමනේ. ඉතින් සංහිර වෙලානේ. ඇදීලා ගිහිල්ලානේ. සක්කාය තහවුරු වෙලානේ. මං ඇලින්නේ නැහැ කියනට අතීතේට. මං නන්දි වෙන්නේ නැහැ කියනට අතීතේට. මං යන්නේ නැහැ කියනවත් නැත්නම් එතනම අනිත් පැත්තෙන් ඇදිලා ගිහිල්ලා නැද්ද? සංහිර වෙලානේ. එහෙනම් කොහොමද පිළිඳ රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම කියන අතීතයේ එක්ක තත්ත නන්දි සිදුවීම සිදු නොවීම. අතීත කන්දේක සිදුවීම සිදු නොවීම වෙන්නේ. පින්නතර මෙච්චර කතා කරපු සිදුවීම සිදු නොවීමමයි සිදුවීම. මොකද්ද ඒවන් රුප්පනා හොසින්, ඒවන් වේදනා හොසින්, ඒවන් සංඥා හොසින්, ඒවන් සංකාරා හොසින්, ඒවන් විඥානෝ හොසින්. ඔන්න එතකොට ඒ මොකද්ද? අතීතං අනාගමයේ අතීතං අන්නාගමේ කියන සිදුවීම. ඔන්න ඔය අතීතං අන්නාගමේ කියන සිදුවීම වෙනවා. ඒ රූපණ විදිහේ හඳුනාගෙන දැනගැනීම සකස් වීම එක අරයි කතා කරපු නන්දිය නොවීමයි සිදුවීම. එතකොට අපිට හිතෙන එක එක මනෝ සංකල්ප නෙවෙයි ඈ මේ වෙන විදිය මිස දකින විදියම නෙවෙයි දකින විදිහක් නෙවෙයි නැත්නම් අපි දකින්න යනවනේ දකින කාරණාවක් නෙවෙයි මේ සිදු වෙන විදියක් ඊළඟට පින්නතනි කතන්ත වික්කේ යනි අනාගතම් පාටිකංගති එවන් රූපෝ සියං ඔන්න ඊළඟට අනාගත සිදුවීම එහෙනම් දැන් ආයෙත් සිදුවීම කතා කරන්න අනාගතයේ සිදුවීම කතා කරන සිදුවීම විග්‍රහ කරන සිදුවීමක් එක්ක සිදු නොවීම තුළ සිදුවීම කතා කරන්න ඕනේ. එහෙම නැතුව කතා කරන්න බෑ. ආයෙත් නොයෙදීම කතා කරන යෙදීම කතා කරන්න වෙනවනේ. වෙනවනේ. අනාගතයේ මෙවැනි රූපණ තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වී බලාපොරොත්තු වීම මොකන්ද? අනාගතයේ මෙවැනි රූපණ තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වීම. එතකොට දැන් අනාගතයක් පැන වෙන්නේ මොකක් එක්කද? සුඛියත්වේ නිසානේ. එතකොට අපි සුඛියත්වයේ තුල ඉඳන් අනාගතේ පණව ගන්න නැතුව අයින් කරනවනේ. ඉතින් ඒකම සුඛියත්වේනේ. නැද්ද? ඒකම සුඛියත්වේනේ. සුඛියත්වයේ තුල ඉඳන් අනාගතේ පණව ගන්න නැතුව ඉන්නවා. නැතුව අයින් කරනවා. ඉතින් ඒකම සුඛියත්වේනේ. ඒකම සුඛියත්වේ. කතන්ත බික්කවේ අතීතං අන කතන්ත බික්කවේ අනාගතං පාටිකංකති ඒවන රූපෝසියං අනාගතං දානමනාම දන්නත්තත් සමන්නුනේති මොකද්ද පින්නතුනි අනාගතය කියන්නේ අනාගත රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම න පාටිකංකති මොකද අනාගත රූපණ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම නය පාටිකංගති. එතකොට මේක කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක් නේ. හිතන්න හොඳට. මේ කාරණාව කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක්. මොකද්ද අනාගතය කියන්නේ පින්නතනේ ඇවිල්ලා නෑ නේද? හැබැයි ඇවිල්ලා නෑ කියනකොට තියෙනව නේද අනාගතයක්? මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. දැන් අපිට හිතන අනාගතය කියන්නේ ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. හැබැයි තියෙනවා. අනාගතේ ඉන්නේ නැහැ. මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. අනාගතේ නොවීමක්. අන්න ඒ සිදු නොවීම මොකද්ද? රූපණ විඳීම, හඳුනා ගැනීම, සකස් වීම දැන ගැනීම. මෙන්න මේ කරුණු සිදු නොවීම සිදුවීමමයි අනාගතන්න පාටිකංකති කියන්නේ. මේ කරුණු සිදු නොවීම සිදු සිදුවීමමයි <coughs> අනාගතම් පාටිකංකති කියන්නේ. එතකොට ඔන්න මේකත් කරන එකක්වත් දකින්න එකක්වත් නෙමෙයි. <coughs> මේ කරුණක් කරන එකක්වත් දකින්න එකක්වත් නෙවෙයි. සිදු නොවීම සිදුවීමමයි අනාගතම් පාටිකංගති කියන්නේ. එහෙනම් මොකද්ද අතීතය අනාගතය? අතීතේ තියෙනව නෙමෙයි, අතීතේ නෑ නෙමෙයි, අතීතේ අනාගතේ තියෙනව නෙමෙයි, අනාගතේ නෑ නෙමෙයි, රුප්පණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම සිදු නොවීම සිදුවීම රුප්පණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සිදුවීම් සිදු නොවීම සිදුවීමයි අතීත අනාගත කෘත්‍යය අනිත්‍ය කියලා ලැබෙන එකක් නෙමෙයි. ලැබීම අනිත්‍ය දකින්නවත් නෙමෙයි. දැන් මේවා මෙහිම කියන්නේ නැත්තම් අපිට මෙවුවා කොහොමද වෙන්නේ කියලා ලැබෙන්නයි ඕනේ අපිට. අපිට ඕනේ යෝනිසෝ මනසිකාර උත්පාදනය කරගන්න. අතීතය අනුව ගමන් ගමන් කරන්නේ නැත්තේ දැන් අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා ලැබෙන්නේ? අනාගතේ බලාපොරොත්තු නොවීම වෙන්නේ කොහොමද කියලා ලැබෙන්නේ? ඉතින් ඒ ඒ සුඛියත් ඒකට. අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා අපිට ලැබෙනවා. <coughs> අනාගතයට බලාපොරොත්තු නොවෙන්නේ කොහොමද කියලා ලැබෙනවා. ඉතින් ඒ ඒ ඒ එතනම සුඛියත් වෙන්නේ. පින්නතුනේ ධර්මයේ තුල පදපරම වෙන්න හදන්න එපා. ඕක මෙහිමයි වෙන්නේ. එහෙම තමයි හරි. ඔය කියන්නේ මේකනේ කියලා දැන් අර පදේ පරම කරගන්න. සුඛියත්වය තහවුරු කරගෙන ඕක මෙහෙමයි කියලා හරියට ලැබිලා මෙහෙමයි මේක වෙන්නේ අතීතේ මෙහෙමයි වෙන්නේ අනාගතේ මෙහෙමයි වෙන්නේ කියලා වර්තමානයේක ලැබිලා දැන් ඉතින් ඒකම සුඛියත්වයනේ ඒකම සුඛියත්වයනේ දැන් läගගෙන මේ සක්කාය දිට්ඨිය නේතං තානං විජ්ජති අවබෝධ කරන්නෙම නෑ මේක මෙහෙමයි වෙන්නේ කියලා ලැබිලා අපිට මේ මේ කියන එක පාදක කරගෙන ඒක ඒක අධික්‍රමණය වෙන විදිහට යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය කරගන්නේ දෙන්නේ. අර කියන එක මේකයි කියලා ලෝක විහාරේ පදයක läග ගන්නවා. ලෝක විහාරේ ඇහෙන පදයක läග ගන්නවා. ධර්මයේ කියලාම දාගෙන. ආ ඕකේ අර්ථය මේකයි කියලා ආය ආය පදයක läග ගන්නවා. ඉතින් පදපරම කියන්නේ අවබෝධ කරන්නෙම නැහෙනි පිළිතුරු. කොයි මොහොතේ හරි ඒ කෝණේ ඉක්ම වුණ තැන අන්න යෝනිසෝ මනසිකාරයේ සද්ධානුසාරී. ඒ කරුණ ඉක්ම වුණ තැන යෙදෙන සතිමත් බවත් විතක්ෂණයත් එක්ක පින්නතුන යෝනිසෝ මනසිකාර සද්ධානුසාරී. ඒකයි මම අර ගොඩක් දේශනාවල කියන්නේ මේ කියන එක දෙයක් හැටියට ගන්න නෙමෙයි මේ මොකද්ද කියන්නේ හැම නිමේෂයකම මේ මොකද්ද කියන්නේ තේරෙන්නේ නැහැ. තේරෙනවා කියන්නේ ඒ බුදු දහම ධර්මයේ කෘත්‍යද උනේ බුදු දහම ධර්මයේ කෘත්‍ය වෙනවා කියන්නේ තේරෙන එකක්ද මඟ වැඩි ප්‍රතිපදාවක් වෙන්නේ. ප්‍රයෝනිසෝ මනසිකාර උත්පාදේ. ආ යෝනිසෝ මනසිකාර උත්පාදින්න යන මඟටයි තේරෙන්නෝ තේරෙනවා කියන කාරණාව. ඒකත් වෙන්නේ තේරෙන එකක්ද? නෑ නෑ තමා කියන කාරණා ඉක්මනිනවා. එහෙනම් මොකද්ද වෙන්නේ හැමෝටම? මේ මොකද්ද කියන්නේ? විතක්ෂණයක්ම විතරයි. ඊතර වෙනකල් එච්චරයි. හැම නිමේෂයකම ඒ ඒ ඒ කරුණ. දැන් මෙහෙම ඇයි මේ මේ මේ හැම තැනකම මෙහෙම තමාට පහර වදින විදිහට මේ කතා කරන්නේ? පින්නතුනි බුදු පියාණන්සේ ඔබට කියලා ඉවරයි. සූත්‍රය කියලා ඉවරයි. දැන් කල්යාණ සූත්‍රය කියලා ඉවරයිනේ. දැන් ඒක අහලත් ඉවරනේ. දැන් අවබෝධ කරාද? මඟ වැඩුණද? යෝනිසෝමනසේ අර උත්පාදිනේ වුණාද? නෑනේ. දැන් කල්‍යාණ මිත්‍රය උපකාර වුණේ. දැන් එතකොට එයත් ඒ ටිකමද කියන්නේ ඒ ටිකම කිව්වොත් ඒක කල්‍යාණ මිත්‍ර උපකාරයක් වෙලාද එතන? නෑනේ. ඒ කල්‍යාණ මිත්‍ර වුණේ ඇයි? කැලේ තියෙනව මැනික. නේ? කැලේ තියෙනව මැනික. මැනික තියෙන්නේ අතන කියලා කිව්වට මැනික ගන්න බෑ ගිහිල්ලා. නේ? ඒ නිසා වටේ තියෙන වටේ තියෙනව සුද්ධ කරනවා. සුද්ධ කර කර ඒ තැනට යොමු කරනවා. කිව්වට හොයාගන්නේ හොයාගන්න බෑ. නේ? ඉහි මිහි වෙන වෙන තැන්වල හැම එක එක තැන්වල හොයනවා. ලැබෙගෙන හොයනවා. ඒ නිසා මොකද කරන්නේ? වටේ තියෙනවා සුද්ධ කරනවා. සුද්ධ කරන සුද්ධ කරන මැනික හොයන්න ඕනේද? කල්යාණ මිත්‍යා සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යවනකොට මැනිකය අමුතුවෙන් හොයන්න ඕනේද මැනිකද හම්බෙන්නේ? හම්බෙනවනේ. අන්න ඒ නිසයි මේ මේ විදිහට ගොඩක් කතා කරන්නේ ඈ. ඊතර වෙනකම මේ කියන එක පාදක කරගෙන විතක්ෂණයේ පටිපුච්චායනි සත්තං උපරික්කති යෝනිසෝ මනසිකර ඕකනේ පින්නතින් විය යුතු කෘත්‍යය. යමක් දෙයක් විදිහට කියන එක බාර අරගෙන අල්ලගෙන කල්පනා කරනවා කියන්නේ අර සියල්ල අත්හැරිලා යනවා. මඟ උපදින්න නම් ඉතින් විතක්ෂණයම විතරයි. ඔන්න දැන් පච්චුප්පන්නං චය ධම්ම තත තත විපස්සති. ඒතකොට විපස්සති වෙනකොට නසංහීරන්නේ ඒ කියන්නේ ඇදීලා යන්නේ ඇදීලා යන්නේ නෑ. විපස්සති වෙනකොට මොකද වෙන්නේ? ඇදීලා යන්නේ නෑ. ඇදීලා ගියොත් සුඛීයත්වයනේ. ඇදීලා ගියා කියන්නේ සුඛීයත්වයනේ. විපස්සති වෙනකොට නසංහීරං ඇදීලා යන්නේ. විපස්සති නොවනකොට සංගීරං ඒ කියන්නේ ඇදීලා යනවා එතකොට විපස්සතිය වෙනකොටයි සොඳුරු හුදකලාව එතකොට ඒක විග්‍රහ කරගන්න සංගීරති විග්‍රහ කරගන්න ඕනනේ විපස්සති කියන්නේ නසංගීර එතකොට විපස්සති කියන එක නසංගීරන් නම් විපස්සති කියන එක විග්‍රහ කරගන්න විපස්සති කියනකොට නසංගීරන් කියන්නේ ඇදිලා යන්නේ නැහැ. ඒක කොහොටද ඇදිලා යන්නේ? දන්නේ එතකොට විපස්සති කියන විග්‍රහ කරගන්න නසංගීරම් විග්‍රහ කරගන්න සංගීරම් විග්‍රහ කරගන්න ඕනේ නේද? නැත්නම් කොහොමද විපස්සති වීම පැහැදිලි කරගන්නේ? කරගන්න බෑනේ. කලන විතර උපකාරය වුණේ ඒකටනේ. එතකොට සොඳුරුද්ද කලාවේ නොයැලෙනකොට සංගීරති සංගීරති ඇදීලා යනවනේ. සොඳුරුද්ද කලාවේ නොයැලෙනකොට. මොකටද? දෘෂ්ටි එක්කම සුඛියත්වයට නිකනුත් නෙමෙයි දෘෂ්ටි එක්ක සුඛියත්වයට. සුඳුරු හුදකලාවේ නොඇලෙනකොට නොඇලෙනකොට සුඳුරු හුදකලාව ඇලෙන්නේ නැති වෙනකොට සංහිරති. ඇදීලා යනවා. මොකටද? සුඛියත්වයට. නිකන්නුත් නෙමෙයි දෘෂ්ටියක් එක්කම අන්න ඒකට ඇදිලා යනවා. එතකොට ඇදිලා යන්නේ නැහැ කියන්නේ හික්මීමනේ හික්මීම. ඔන්න එතකොට ඇදීලා යන විදිය කියන කාරණාව සංහිඳති වෙන විදිය. අවධානයෙන් අහන්න. මොකක් එක්කද? පච්චුප්පන්නංච ධම්ම එක්ක. ඇයි මේ පච්චුප්පන්නංච ධම්ම එක්ක ඇදිලා යන විදියක් පෙන්වන්නේ? සාමාන්‍ය විදියට උප්පන විදියෙන් දැන ගැනීම හඳුනා ගැනීම එක්ක ඇදිලා යන විදිය පෙන්වන්න පුළුවන් නේ. පච්චුප්පන්නං චෝ ධම්ම එක ඇදීලා යන විදිහ පච්චුප්පන්නං චෝ ධම්ම එක ඇදීලා යන විදිහ පෙන්වන්නේ. මේ රූපණ විදිහින් දැනගෙන හඳුනාගෙන මේක ඇදීලා යන විදිහ පෙන්වන්න පුළුවන්. දැන් මෙතන කතා කරන්න යන්නේ පච්චුප්පන්නං චෝ ධම්ම එක ඇදීලා යන විදිහ නෙමෙයි. මෙතන මේ පෙන්වන්න යන්නේ පච්චුප්පන්නං පච්චුප්පන්න පන්න ධම්ම විපස්සති වෙන විදිහ. මොකද්ද? පච්චුප්පන්න ධම්මේක ඇදිලා යන විදිහ නෙමෙයි. පච්චුප්පන්නන්ත ධම්ම විපස්සති වෙන විදිහ. සොඳුරු දෙකලාවේ ඇලෙන විදිහ. ඇලෙන්නේ නැති විදිහ නෙමෙයිනේ පෙන්වන්න හදන්නේ. ඇලෙන විදිහ. එතකොට එතන පෙන්වන්නයි මේ සංහිරති ඉස්සලා පෙන්වන්නේ. දැන් අතන නම් අතීතනාගත නොවෙන්නක් නේද කතා කළේ? අතීතනාගත නොවෙන්න. දැන් කතා කරන්නේ මොකද්ද? පච්චුප මේ දැන් වන්නක් කතා කරන්නේ. අතීත අනාගත නොවෙන්නක් කතා කරේ. දැන් වන්නක් කතා කරන්නේ. සොඳුරු දෙකලාවේ ඇලීමක්නේ. ඇලීමක්. එතකොට වන්නක්නේ. හැබැයි අතීත අනාගත සිදුවීම් සිදු නොවන්න. අතීත අනාගත කියන කාරණා සිදුවීම් සිදු නොවන්න. එතකොට ඒක සිදුවීම එක සිදු නොවීම කතා කළා. දැන් ඇලීම සිදු නොවන්නක්. ඇලීම කියන කාරණා සිදු නොවන්නක් එක කෘත්‍යයක්. අපි මමනේ ඇලෙන්න හදන්නේ මේ සිදු නොවන්නක්ම කතා කරන්නේ සඳුරෝදකලා ඇලීම මිස නොඇලී නොඇලෙන විදියක් නෙමෙයි ඒතකොට මෙතන සිදුවන්න සිදුවන්න කතා කරන්න පුළුවන් ද සිදු සිදු නොවන්නක් එක්ක සිදුවන්න කතා කරන්න පුළුවන් ද සිදු නොවන්නක් එක්ක සිදු නොවන්නක් එක මොකද්ද සිදු නොවන්නේ සිදුවන්නක් කොහොමද කතා කරන්නේ සිදු නොවන්නක් එක්ක. ඉතින් සිදු නොවන්න මොකද්ද සිදු නොවන්නේ? ඒක හරි පුදුමයි. මොකද්ද සිදු නොවන්නේ? ඒකට නෑනේ විග්‍රහය. ඉතින් සොඳුරෝදේ කලාවේ ඇලීම කියන්නේ මොකද්ද? සිදුවන්නක්නේ. එතකොට ඒ සිදුවන්න මොකද්ද? දන්නවද? එහෙනම් සිදුවන්න කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත කතා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත මොකද්ද? සිදු නොවන්නක් නේ. ඒ වුණාට සිදු නොවන්න කියන එක කතා කරන්න පුළුවන්ද? මොකද්ද සිදු නොවන්නේ? ඒක කතා කරන්න බෑනේ. දැන් පච්චුප්පන්න විපස්සති කතා කරන්න කතා කරන්න ගන්නවා සිදුවන්නක්. අවධානයෙන් අහන්න මෙතන. පච්චුප්පන්න විපස්සති සිදුවන්නක් කතා කරන්න පච්චුප්පන්න විපස්සති සිදු නොවන සිදු නොවන්න ඉස්මතු කරනවා පච්චුප්පන්න පස්සති සිදුවන්නක් කතා කරන්න පච්චුප්පන්න පස්සති සිදු නොවන්නක් ඉස්මතු කරන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදු නොවන්න පැහැදිලි කරනවා ආයි කියනවා දැනගන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් කතා කරන්න. පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් ඉස්මතු කරන්න. පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදු නොවන්න පැහැදිලි කරනවා. මොකද්ද? සොඳුරු හුදේකලාවේ ඇලීම පෙන්වන්න. මොකටද? සොඳුරු හුදේකලාවේ ඇලීම පෙන්වන්න. දැන් මොකද්ද කරන්න ඕනේ අපි? යෝනිසෝ මනසිකාරය අපිට අමතක වෙනවනේ. ඇයි ඒ විදිහට විග්‍රහය පෙන්වන්නේ? එහෙම නැතුව කොහොමද විපස්සතිය කතා කරන්නේ? විපස්සති කියනකොට අසංගීර අසංගීරං අසංකුප්පන්නේ වෙනස් වීම ඇදිලා යාම ඉක්මවලානේ අද අපි අද අපි නම් විග්‍රහ කරගන්න ඕනේ කොහොමද විපස්සති විග්‍රහ කරගන්නේ අපි නම් විග්‍රහ කරගන්නේ කොහොමද අතීතයට යන්න එපා අනාගතයට යන්න එපා මේ මොහොතේ හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා ඕවට ඇලෙන්න එපා ඕව නිරෝධ වෙනවා ඔය ඔය අතීතය නිරෝධ අනාගතය ඇවිල්ලා නැහෙනි වර්තමානෙත් නිරුද්ධ වෙනවා ආ ඒකත් නිරුද්ධ වුණා දකින්න මේ මොහොතේ දකින්න මේ මොහොතේ දකින්න මේ මොහොතේ දකින්න ඇලෙන්න එපා හරි පුදුමයිනේ පින්නතර පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ නැහැ පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් වහන්සේවත් කතා කරන්නේ නෑ. ඒ වුණාට අද එහෙම කතා කරනවනේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. යෝනිසෝ ප්‍රත්‍යේ උණුහුමවත් වැඩිලා නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර දැනුම තුල මොනවද විග්‍රහ කරගන්නවා විග්‍රහ කරගෙනilla බුදුවරුන්ගේ ධර්මය මොනවා වේද දන්නේ නෑ ඉදිරියට. අද එහෙම කතා කරන්නේ නැද්ද? මේ මොහොතේ සංකාර දකින්න හැටි බිදි බිදි යන හැටි මේ මොහොතේ අනිත්‍ය දකින්න හැටි මේ මොහොතේ සංකාර නැති වෙවි යන හැටි බිදි බිදි යන හැටි එතකොට උදේ වැය දකින්න විදිය එතකොට බය උපදින විදිය ඒ මොහොතේ දකින්නවා ඒ මොහොතේ බය හට ගන්නවා ඒ මොහොතේ ඥාන ඇති වෙනවා එතකොට ඊළඟට තව ඥානයක් ඇති වෙනවා හරි පුදුමයි ඒ දැන් මොහොතකුත් තියෙනවා කාලයකට ගිහලා බුදු පිළිම ධර්මයේ දැන් කාලික වෙලා බුදු කෙනෙක් ධර්මයේ කාලික වෙලා ඒ ඒ ඒ läගගෙනිල්ල අය ගලවන්න නෙවෙයි. එහෙම läගගත්තම අය ගලවන්න නෙවෙයි. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව කතා කරන්න බෑ. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව තින්න කතා කරන්න බෑ. එහෙනම් දැන් මේ කතා කරන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නෑ. ආය යෝනිසෝ මනසිකාරයේ මඟ වැඩිමක් නෑ. පොතේ එක විෂයක් ඇටියට ඉගෙනගෙන අවිද්‍යාපත්‍ය සංඛාර දැනුම තුල විග්‍රහ කරගන්න විග්‍රහ කියලා මොකක් හරි අල්ලගෙන ඒකට සාපේක්ෂව විග්‍රහ කරගන්නේ. පච්චුප්පන්න පස්ති කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ආයේ ඒ සංහිරති ගලවන්න නෙවෙයි. ඒක සංහිරති ඇදීලා ගිහින්. නිකනුත් නෙමෙයි බුදු පෙරණ දෘෂ්ටියක läගගෙන ඇදිලා ගිහිල්ලා. දෘෂ්ටියක් එක දෘෂ්ටි එක ඇදිලා ගිහිල්ලා. ආයේ සංහිඳිත ගලවන්න නෙවෙයි. මේ බුදු පෙරණ ධර්මයේ ඉමස්මින් සති ඉදම් හෝති හේතු සුදුට්ඨව දේ සම්පන්න ධම්මා කියන ප්‍රතිපදාව තුළ පුත්‍ය වෙන පෘථග්ජනයට උනේ මූලික කාරණාව. අතීත මානගේ රප්පටිකං කියනාගත පච්චුප්පන්නජ මේ මේ මෙතනයි යෝනිසෝ මනසිකාර උත්පාදන ප්‍රතිපදාවක් එක සිද්ධ වෙන කාරණාව. කෘත්‍ය. එතනම එතනම එතනම පටලවගෙන ඉඳනද? සංහිරති නොදැන කොහොමද අසංහිරති වෙන්නේ පින්නතුනි? සංහිරති නොදැන කොහොමද අසංහිරති වෙන්නේ? සක්කාය මෙහෙම හිතන සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය බව නොදැක කොහොමද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ? එහෙම වෙන්නේ නැහැනේ කොහෙවත්. මේ මේ මේ හිතන්න මේ කාරණා. ඔන්න ඊළඟට කතන්ත බික්කවේ පච්චු <coughs> පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරති ඉද බික්කවේ. <coughs> ඔන්න සංහිරති වෙන විදිය. කවුද මේ? අසුතවත් පෘතජ්ජනෝ ඇදීලා යනවා. කවුද? අසුතවත් පෘතජ්ජනෝ ඇදීලා යනවා. කොහොමද ඇදීලා යන්නේ? බද්දේ කරත්ත දැන් අසුතවත් පෘතජ්ජනයි කියන්නේ කවුද? බද්දේ කරත්ත දන්නේ නැති කෙනාද? නෑ නෑ බද්දේ කරත්ත දන්නවා කියලා අස් දන්නේ කියලා අසුතවත් නෙවෙයි. පටිච්චසමුපාදේ ඒකත් දන්නවා එයා. බද්ධිය කරත් බද්ධිය කරත්තක් දන්නවා. කවුද? අසුතවත් පුතඥය. අසුතවත් පුතඥය බද්ධිය කරත්තක් දන්නවා. පටිච්චසමුප්පාදයක් දන්නවා. කවුද? අසුතවත් කියන. පංච උපාදානස්කන්ධය. ආ ඒකත් දන්නවා. භාවනාව භාවනාවක් දන්නවා. සමාධිය සමාධියක් දන්නවා. සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨාන දන්නවා. බොජ්ජංග බොජ්ජංගක් දන්නවා. මොකද්ද දන්නේ නැත්තේ? සක්කාය නිරෝධ ප්‍රතිපදාව. අන්න ඒ නිසා අසුතවත්. අර අර ඔක්කොම දන්නවා. බද්ධිකරත්ත්‍ය දන්නවා. මධ්‍ය සූත්‍රය දන්නවා. පටිච්චසමුප්පාදන පංචපාදන ස්කන්ධන භාවනාවක් දන්නවා සමාධියක් දන්නවා සතර සතිපට්ඨානක් දන්නවා බොජ්ජංගයක් දන්නවා ඔක්කොම දන්නවා. හැබැයි අසුතවත්. මොකද දන්නේ නැත්තේ? සුඛියත් නිරෝධ ප්‍රායෝගික ප්‍රතිපදාව. මග්ගෝ මග්ගවිදු මග්ගකෝ කියන ඒ බුදු පියාණන් පෙන්නපු මාර්ගය. ඒක දන්න. අරව අරව ඔක්කොම දන්නවා. ඒව පොතේ තියෙනවනේ ඔක්කොම ඒව දන්නවා. දන්නේ නැත්තේ සුඛීයත්ව නිරෝධ ප්‍රතිපදාව. සක්කාදිටි ප්‍රාණ ප්‍රතිපදාව. ආත්මීයවත් කියන තමා මේ මම වෙමි කියන මඤ්ඤණාව ඉක්මවන ප්‍රතිපදාව. ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව. අන්න ඒ නිසා අශ්‍රව අසුතව. එයා කවුද? ආසුතවත් පුතජන. ඊළඟට අරියාණන් අදස්සාවි. ආර්යයන් ඇසුරු කරලා නැහැ. මොනවද බුදු පියාණන් කියන්නේ ආර්යයන් ඇසුරු කරලා නැහැ. සබ්‍රම අරියාණන් අදස්සාවි. සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලා නැහැ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහැනේ. මම ඉගෙනගෙන මං ගත්ත මොකක් හරි තියෙන්නේ. දැනුම් සම්භාරයක් නේ. මේ බුදු දහම කියන්නේ අරියාන හදස්සාය. ආර්යයන් අසුරු කරලා නැහැ. ආර්යයන් අසුරු කරලා නැහැ කියන්නේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා අසුරු කරලම නැහැනේ. ආවාදන අනුශාසන ලැබලම නැහැනේ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහැ. ධර්මයේ දන්නවා ආර්ය ධර්මයේ දන්නේ. බුදු පියාණන්සේ ධර්මයේ ආර්ය ධර්මයේ මේ වෙනම විග්‍රහ කරනවානේ. ධර්මයේ මොනවා හරි දන්නවා. අන්නේ අසුතුවත් පුතද්දනය. මොකද්ද? රූප. රුප්පණය තමා වෙමි. කවුද මේ? අසුතවත් පුදද්දේ නේ රූපණය තමා වෙමි රූපණි කියන්නේ මොකද්ද මේ දැන් මේ සමුනුපස්සතිය එක්ක සම්මර්ෂණය කතා කරන්නේ දැන් අපි දාගන්නවා ආ මම නම් මම රූපණේ මම වෙමි කියලා ගන්නෑ ආ නැති සංඥාව මම නෙවෙයි කියලා ගන්න නැති සංඥාව ආ ඒක මම වෙන්නේ ආ ඒක මම එතකොට ඒ තුල රූපාරම්මනේ ආ ඒක ඒකත් මම හැබැයි රුප්පණේ මං කියන්නේ තලු මැරීමකින් ගන්න. ඒක හරි. අනිත් පැත්තේ ඇදීලා ගිහිල්ලා. අනිත් පැත්තේ ඇදීලා ගිහිල්ලා. රුප්පණේ කියනකොට මේ මේ මේ අත්තනේවන්ත තමයි අන්න රුප්පණේ තමා වෙමි. මේ මම වෙමි. අය මම වෙමි කියලා තලු මරනව නෙවෙයි. උපේක්ෂාවෙන්නත් පුළුවන්. ආ ඒත් මම වෙමි. උපේක්ෂාව තමන්ටද නැද්ද? ආ ඒත් මම වෙමි. මම ඉල්ල ගන්නෑ. ආ නැති බවෙන් මම වෙමි. මේ කියලා තියදිලා මම කියලා කියලා තියදිලා. දැන් සම්මර්ථනේ වෙනම එකක්ද? නෑ නෑ ඔය යෙදීමමයි සම්මර්ථනේ. සම්මර්ථනේ වෙනම එකක් නෙවෙයි. ඔය යෙදීමමයි සම්මර්ථනේ. වේදනාවත් එහෙම, සංඥාවත් එහෙම, සංකාරයත් එහෙම, විඥානයත් එහෙම. මේ ඔක්කොම තමා කාටද මේ අසෘතවත්වටගෙන විෂයාකාරයක පැනවීම සම්මර්ථනේ. ඇයි මේ යෝනිසෝ මනසිකාරය දන්නේ නැහැ. ඒ බුදුවරු බුදු පියාණන්සි කිව්ව දාමට හික්මීමෙන් අනුගත වුණේ නැහැ. සම්මර්ෂණයම තමා කියනකොට විෂයාකාරය පැනවිලාද නැද්ද? විෂයාකාරයම පැනවිලා. රූපණේන විඳීමෙන් හඳුනා ගැනීමෙන් සකස් වීමෙන් දැන ගැනීමෙන් මේ මොකක් යෙදුනත් විෂයාකාරයට සක්කාය දිටියට අහු වෙලා ඒ සම්මර්ෂණය තුල රූපං අත්තතෝ සමනුපස්සති යෙදිලා මේ බාහිර දෙයක් මේ වෙනම ගිහිල් කතා කරන්නේ වේදනාතෝ සමනුපස්සති වේලා ඉතින් එතන මේ මම වෙමි වෙලා ඇදීලා ගිහින් ඇදීලා ගිහින් සංවේදති ඊට පස්සේ අපි තමා නෙවෙයි මම නෙවෙයි කියලා අයින් කරනවනේ අපි ඊට පස්සේ තමා නෙවෙයි මම නෙවෙයි කියලා අයින් කරනවා දැන් තමා නෙමේ මම නෙමේ කියන සංඥාවත් සංඥා වෙන තිසියාකාරයකට ඇදලා ගිහිල්ලා නැද්ද නැද්ද? ආවේ හට ගන්නව නැති වෙනව මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අයින් කරනවා. ඒ සංඥාවෙන්ම විෂයාකාරයකට ඇදීලා ගිහිල්ලාද නැද්ද? කොහොමද වැඩි? අද පින්නතුනි යෝනිසෝමනසිකාරයක් උත්පාදනයේ දාම දකින්නේ නැතුව මේ ධහම පැටලිච්ච නූල් බෝලයක් බවට පත් කරගෙන. ඒ දකින්න කියලා ඉසියාකාරයකට ඇදිලා ගිහිල්ලාද නැද්ද? ඉසියාකාරයකට ඇදිලා ගිහින් läගගෙන සක්කාය දිට්ඨිය. අබින්දිමිනි යනවා කැඩි කැඩි යනවා ඔය මගේ නෙවෙයි මම නෙවෙයි මේ වගේ සත්‍යෝ නෑ පුද්ගලෝ නෑ කියලා ඇදිලා ගිහිල්ලා. කියලා ඒ නිමිත්තෙන් ඇදිලා ගිහිල්ලා සංවේද තියලා. ඒ සංඥාවෙන් ඇදිලා ගිහිල්ලා ඉසියාකාරය. සක්කාය දිට්ඨිය වර්ධනය, සුඛියත්ව වර්ධන වැඩ පිළිවිල. ඒ කවුද? ආශ්‍රිතවත්තු දැද්දනේ. ඒ සුතවාරී ශාවක. ඒ කියන්නේ බුදු පියාණන් ධර්මයේ අහපු කෙනා. සබ්‍රාහ්මචාරින් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඇසුරු කරපු කෙනා. නේ? හික්මිලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මැද උන්වහන්සේලාගේම කටයුතු තුළ läගගෙන Tamanට සුඛියත්වයක් ලැබෙන්නේ නැති විදිහට ඒ වලටම අනුගතලා ඒ අවවාද අනුශාසනා මැදම තමාට තහවුරු වීමක් නොවන විදිහට ධහම තුල යෙදුන කවුද? සුතවාරී ශ්‍රාවකය. ඒ ඒ ඒ ඒ ඔන්න ඒ සබ්‍රමචාරින් වහන්සේලා ලැබුණ ධර්මය මොකද්ද? සබ්‍රමචාරින් වහන්සේලා ලැබෙන මොන ධර්මයක්ද? සුඛීයත් නිරෝධ ධර්මනේ. තම තමන්ගේ යන්නේ ආර්ය ධර්මය. අන්න ඒ ධර්මයේ ඇහුව ලැබුණ ඒ ධහම තුල යොමු වෙන අවදාන අනුශාසනා ලැබුණ ඒ මඟ වඩන අවවාදන අනුශාසනා ලැබපු අන්නේ සුතවත් අරි සුතවත් ශාවකයා අන්නේය න රූපං අත්තතෝ සමනුපස්සති දැන් අසුතවත් කෙනා රූපං අත්තතෝ සමනුපස්සති කියලා තලු මරන්නේ යෙදීම මේක සංඥා සංඥායෙන් අයින් කරන ආ රූපය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයිමයි කියලා. හැබැයි සංඥාත්තතෝ සමනුපස්සති කියලා රූපය අයින් කරනකොට සුතවාරී ශාවක න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවත්තාන අත්තාන පච්චුප්පන්නං චයෝ ධම්මේසු න සංහිරති අන්න පස්සති මොකද්ද අන්න පස්සති දැන් මොකද්ද මෙතන වෙන්නේ? අසුතවත් පුතග්ජනය තුළ රූපණ වේදී මඳු හඳුනා ගැනීම සකස් වීම කියන මේ කන්ද පැනවීම කාරණා කාරණා සමනුපස්සති න සමනුපස්සති නේ බලන්න ඒ කරුණ නොයි න රූපං අත්තතෝ සමනුපස්සති ඒ කරුණ එතකින්ම නොවීම රූපං අත්තතෝ සමනුපස්සති න රූපං අත්තතෝ සමනුපස්සී න වේදනාත්ත්ව සමනුපස්සති වීම නේ ඒ කරුණ එතකින් අසුතවස් ශ්‍රාවකයා තුළ සිදුවීම එතකින්ම සිදු නොවීම මොකද්ද අන්න පස්සති න සංහීරති අන්න ඇදීලා යන්නේ අර එහෙම වෙන්නේ කොහොමද සංහීරති වෙන්නේ රූපණ විදී මඳුරාගෙන දැන ගැනීම එක සංහීරති නෑ මොකද්ද සංහීරති නෑ කියන්නේ එව්ව නෑ එව්ව තියෙනවා ඒ වලට යන්නේ නෑනේ එව්ව නෑ ඒ කියන්නේ න රූපං ගත්තොත් සමනුපස්සතිය. මොන පස්සතියද? තත්ත තත්ත විපස්සතිය. පච්චුප්පන්නංස ධම්මං විපස්සති. අන්න සොඳුරු දෙකලා වැළීම. කොහොමද? සංහීරති නෑ. ඒ කියන්නේ ඇදීලා යන්නේ මොනව එක්කද? ගේ දොර බඩු මුට්ටු ඉඩකඩන් එක්කද? නෑ. මිලමුදල් යාන වාහන එක්කද? නෑ. දූපුතා ස්වාමියා බිරිඳෙක්ද නෑ එහෙනම් රූපණ විඳින් දැන ගැනීම හඳුනා ගැනීම සකස් එක්ක සංහිරති නෑ ඇදීලා යන්නේ කවුද මමද ඉතින් මම ඇදිලා යන්නේ නැත්නම් ඒ ඇදිලා යන්නේ නැති සුඛියත්වෙමනේ ඒකම සුඛියත්වෙනේ එහෙනම් මම නැති තැන ඇදිලා යන්නේ එහෙමද ඉතින් ඒ විග්‍රහයෙන්ම ඇදිලා ගිහින්නේ ඉතින් සංඥාත්තු සමනපස්ස තියෙන්නේ සංඥාත්තතෝ සමුනුපස්සති. නෑ නෑ රූපණ විදීම හඳුනා ගැනීම දැන ගැනීම එක සංහිරති නෑ. ඔන්න සොඳුරු හුදේකලාවේ ඇලීම. ඒකවල බලන්න පින්නතුනි කොච්චර අසාමාන්‍ය නුවණක් ඕනද ඒකට අනුගත වෙන්නේ. දැන් මේ මේ මේ විග්‍රහයත් එක්ක බලන්න අපි අද කොතනද ධර්මයේ තුලින් තම තමන් මේ කරුණ දකින්නේ ඉතින් ඒ නිසා ධර්මයේ ගැඹුරුයි. එතකොට ඔන්න ඔය තමා පින්නතනි අතීතේ අනාගතේ පච්චුප්පන්න විපස්සති කියන කාරණාවත් එක්ක සොඳුරු හුදේකලාවේ ඇලීමේ කෘත්‍යය. සොඳුරු හුදේකලාවේ ඇලීමේ කෘත්‍යය. සූත්‍රය ඉවරයි. එතකොට අතීතය අනාගතය කියන්නේ මොකද්ද? සොඳුරු හුදේකලාවේ ඇලීම තුළ සිදු නොවීම සිදුවීම. තත්ත තත්ත විපස්සති කියන්නේ සිදුවීම සිදු නොවීම. සිදුවන්නක් නෙමේ සිදු නොවන්නක්. දැන් දැන් මොකද්ද අපි තුල ඉස්මතු වෙන්නේ? දැන් අතුලාන්තිම ඇවිල්ලාද නැද්ද? මේක මේක හොයන්න ඕනේ. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ලෝකෝත්තර සත්‍ය නිරෝධ ප්‍රතිපදාවක් නම් ඇහෙන්නේ. ඒ ඒක නේද කෘත්‍යය. ලැබෙන එකක්ද? දැන් ලැබුණද මොනවා හරි? ලැබුණද? හැබැයි විතක්ෂණය කරන්නේ නැද්ද? හැබැයි ලැබිලද? මෙයයි කියලා මොකක් හරි විග්‍රහයකින්. ඉතින් ලැබෙන්නේ නැහැ නේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව ධර්මයේ නම් ලැබෙන්නේ නැහැ නේ. අනුපලබ්ධියමාන ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට අනුපලබ්ධියමානෝ කියලා ලැබුණනේ. ලැබෙන්නේ නැහැ කියලා ලැබිලානේ. පින්නද බුදු පියාණන්ගේ ධර්මයේ කියන්නේ වචන පදවල läග ගන්න නම් නෙමෙයි ඈ. නිකනුත් නෙමෙයි. ඒකයි ප්‍රතිපදාවක ලේබල් කරලා ධර්මයේ läග ගන්න එපා. ආ ප්‍රතිපදාවක ලැබෙන්නේ නැහෙනේ. අනුපලබ්බි මාන්නේ කියලා ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා. ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා ඒක ඒක läගගෙන. ඒ ප්‍රතිපදාව කියලා ලේබල් කරගන්නවා. ඊළඟට යදා සකේසු ගම්මේසු ධර්මයේ තුල ස්වයං රාමුවකට කොටු වෙනවා. ඒ බව Tamanට හම්බෙන්නේ. ඒකයි මේ කාරණා නිතර නිතර දේශනාව තුළ යම් යම් තැන්වලින් ඉස්මතු කරලා කතා කරන්නේ. පින්නතර සුඛියත් නිරෝධ ප්‍රතිපදාවක ප්‍රායෝගික ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේක. ඉතින් මේ කාරණාවටම තමයි අනුගත වී යුත්තේ. මේ කාරණා මානසිකාරකං සුතාජතාමං වචසා පරිසා මනසහන පික්කිතා වෙන්න, ditthya suppati විද්දා වෙන විදිහට. ඉතින් <coughs> එහෙම නැතුව පින්නතුනි අද අපි සිල් රකින්නවා, උපාසක උපාසිකා පැවිදි වෙනවා, සමාධි වඩනවා, ධානය වඩනවා, බොජ්ජංග සතර සතිපට්ඨාන පරිස්සම්පාද පංච උපාදාන නාම රූප කන්ද මේ හැම දෙයක්ම වඩනවා දකිනවා දන්නවා ශාසනයේ හිස් ශාසනය හිස් ශාසනය කියන්නේ මේ පින් මේ එකක්වත් නෙමෙයිනේ ශාසනය කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව මේ සිල් රකින්න උපාසක උපාසිකා පැවිදි වෙනවා සමාධි වඩනවා බෝධිආන වඩනවා බොජ්ජංග වඩනවා සතර සතිපන පටිච්චසමුප්පාද පංචපාදන නාම රූප නීවරණ පහ මෙව්ව පින්න එදා බුදුවරු 15 වෙනක් කලින් තිබ්බ මෙහි මේකක් නෙමෙයි ශාසනය කියන්නේ ශාසනය හිස්නේ ශාසනය කියන සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ඒක නැතුව මොන දේ කළත් මොන දේ දැනගත්තා ශාසනයේ හිස් කෙනෙක්. ශාසනය තුල හිස් කෙනෙක්. අර කාරණා පාදක කරගෙන තථාගත ධර්මයේ කෘත්‍යයයි වෙන්න ඕනේ. අන්න ශාසනය. අන්න ශාසනය කෙනෙක්. එතනයි ශාසනය කෙනෙක් වෙන්නේ. එතනයි ශාසනය පවතින්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරාගන්න දැන් එතකොට සුන්දර හුදකලාවේ ඇලෙනවා කියන්නේ මොකද්ද? අතීත අනාගත සිදු නොවීම සිදුවීමත් පච්චුපන්න චත්ත තත්ත විපස්සති විපස්සති කියන්නේ සිදුවීම සිදු නොවීමයි. සිදු වන්නක් නෙමෙයි සිදු නොවන්නක්. සුන්දර හුදකලාවේ ඇලීමේ කෘත්‍යය. ඉතින් සූත්‍රයේ අවසානයි. නැවත නැවත අහන්න මේ කාරණා මේ කෘත්‍ය වෙන්න චින්තනය සකස් කරගන්න කොහොමද කියන එක බලන්න. අතීතය ගැන විග්‍රහ කරනකොට ඒ විග්‍රහ කිරීමත් එක්ක ඒ අනුම මානසිකාරය දෙන මොකද්ද මේ කියන්නේ? මේ කාරණා ප්‍රායෝගික බුදු දනසේ ධර්මයේ කියන පින්නතුනි මුල ඉඳන්ම ප්‍රායෝගිකයි. මුල ඉඳන්ම ප්‍රායෝගිකත්වයක්. ප්‍රායෝගිකත්වයක් කියනොත් මානසිකාරයක් හිතිල්ලක් හිතලුවක් සංකල්පයක් නෙවෙයි. අත්විඳීමක් නෙවෙයි. කෙනෙක් කාත්තු කෙනෙක් කතා නොකරන අත්විඳීමක්. ඒකනේ ප්‍රායෝගිකත්වය අපි මම අත්විඳින්නනේ යන්නේ. ඒකම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ කාරණා දරාගෙන නිදහමට අනුගත වෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් හොඳයි. ඔබටම පේනවා ලෝකෙම වෙනස්ම විප්ලවයකට ගිහින් මේ කොරෝනා වෛරසය පැතිරීම යාම නිසා ඉතින් ඒ නිසා මේවා දකින්න මේ මේවා මේවා නුවණින් දකින්න ඔබටද මටද තව කෙනෙකුටද මේ මොහොතේද තව මොහොතකින්ද මේ කාරණාව උරුමේ හැකි. අපි එහෙම නොවේවා කියලා ඔබට ආශිර්වාද කරත් පින්නතුනි. ඒක කොයි මොහොතක කාට සිද්ධ වෙයිද දන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණෙන් දකින්න වෙන මොකුත් නෙවෙයි. මේ ජීවිතයේ අනිත බව දකින්නේ. මැරිලා කොහෙද යන්නේ? Taman යන තැනට යමක් කරගත්තද? Taman යන තැනට මඟ පාර සකස් කරගත්තද? එහෙම නැතුව පිටින් අපි කොයි තරාතිරමක මොන තරම් මුදල් හදල් එක්ක ඔබ කොයි තරාතිරමක කොහොම කෙනෙක් වුණා සමාජයේ ඔබ යන තැනට දෙයක් කරගෙන නැත්නම් මැරිලා පින්නතුණි අපායක പ്രേත ලෝකයක අගු පිලක ලගින බල්ලෙක් නම් වෙන්නේ අසුචි වලක පණුවෙක් නම් වෙන්නේ තිරිසන් ලෝකයක තිරිසන් කෙනෙක් නම් වෙන්නේ පින්නතුන ඔබ අද කවුරුණත් සංසාරේ අනාථද නාථද ඔබ ඔබෙන් මහලා බලන්න ඔබ මේ භවයේට ලෝකයේ රටේ උසස් කෙනෙක් වෙන්න පුළුවන් සමාජයේ ගමේ උසස් කෙනෙක් වෙන්න පුළුවන් නමුත් පින්නතුනි ධර්මයත් එක්ක ඔබ සංසාර ගමනේ අසරණෙක් නම් අනාථ නම් පින්නතුනි ඔබ ජීවිතයෙන් ප්‍රයෝජන අරන්ද ඔබ ඔබෙන් මහලා බලන්න ඔබ යන තැනට මොකද්ද කරගෙන තියෙන්නේ? පින්නතර පින කියන එක ගෙවිලා ඉවර වෙනවා. ඔබ ධර්මයේ තුල යම් වැඩපිළිවෙලක ගියා නම් ආනේයාදි සංකාර තුල යම් සමාධියක් තුල වැඩපිළි මේ සියල්ල පින්නතර කරන කල් විතරයි. ඒ පින කියන කාරණා ගෙවිලා ඉවර වෙනවා. පින්නතනි යෝනිසෝ මනසිකාර ප්‍රඥා ප්‍රතිපදාව කියන්නේ පින්නතනි කරන කල් විතරකුත් නෙමේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. එයමයි කවදා හරි ඒ රැස්වෙන කුසලයේමයි පින්නතුනි සුගති ලෝකවලනේ ඒකාන්ත කාලාන්තරයක් ගියන්න ආයශ ලැබිලා ඒ කාලාන්තරය ගැන ඒ ඒ ඒ තැන්වල සබ්‍රාහ්මචාරි දෙවිවරු ලැබිලා ඒ මාර්ගයට යොමු වෙන්නේ ඉතින් අංගුත්තර නිකාය සූත්‍රවල තියෙන. ඉතින් ඒ නිසා පින්නතුනි එතනට එන්න මේ යෝනිසෝ මනසිකා ප්‍රතිපද සක්කාය නිරෝධ ප්‍රතිපදාව ඉස්මතු වෙන තව තවත් අපේ මහා සංඝරත්න ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න ඔබ මේ ධර්ම දේශන නැවත නැවත අහන්න. අපිට එක වතාවක් ඇහුවම එක්ක තේරුණා එක්ක තේරුන්නේ නැහැ. පින්නතුනි ওই දෙකම සක්කාය දිට්ඨිය. තේරුණා සුඛීයත්තේ තේරුණ නැතත් සුඛීයත්තේ. ඉතින් ওই දෙකෙන් එහා එකක් නෙවෙයි අපි එතනට යන්නේ නැහැ. එක්ක තේරුණා කියලා ඇති කියලා හරි වෙනවා. එක්ක තේරුන්නේ නැහැ කියලා. ඉතින් ওই දෙකම සුඛියත්වේ තාවුරු කරගෙන ඉන්නවා. ඒක නෙවෙයි නෙවෙයි ඉතින් ඒ කරුණු අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයට යෙදෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඉතින් හොඳයි අද උතුම් පොයේ දවසක අසුන් පුතාගේ ආරාධනාව පරිදි ඉතින් මේ ධර්ම දේශනා දෙකක් අද කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරා ගන්න. ඉතින් මේ ධර්ම දේශනාව ඔබ රැස් කරගත්තා වූ සීල කුසල සම්භාර ධර්මයන් ඒ ධර්ම දේශනාවට ආරාධනා කර කසුන් පුතාටද ඒ ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට ඒ සලස්වන ඒ කසුන් පුතාගේ කල්යාණ මිත්‍රයෙක් වන අපේ විදේශගතව සිටින අපේ මහත්මයාටද ඔබ සියලු දෙනාටද මේ රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් මේ ගෞතම බුදු සාසනයෙම මේ භවයේම මේ ප්‍රතිපදාවට අනුගත වෙලා මේ ධර්ම අවබෝධ කරගන්න උපනිශ්‍රයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අනිෂ්ඨාන ඇති කරගමු. හොඳයි පින්වත් හැම දිනාටම ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ෂාවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.